ඊළඟට US කරුණාරත්න මහත්මයා ස්වාමීන් වහන්සේ සුවපත්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමින්ම මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් අපි මම නිදුක් වෙම්වා කියලා ප්‍රාර්ථනා ස්වරූපයකින් මෙම අපිට අර මෛත්‍රී භාවනාව අපි කරන්න පුරුදු වෙලා තියෙනවා. නිදුක් වෙම්වා. එතකොට මේක පහුකාලීනව මට මේ ප්‍රශ්නයක් ආවා මම නිදුක් වෙමි කිව්වම මේක අදිස්ථාන පූර්වකව ඉස්සරහට එන්නේ හැබැයි ඉතින් එතකොට අරට වඩා ටිකක් මොකක්ද වෙනසක් එනවා ශක්තියක් එනවා මේක නිකන් ඇඟට. ඇත්තටම දැන් එතනදී දැන් ඒ නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා කියන එකටත් වඩා අපිට ඕක ශක්තිමත් වෙන්නේ අර දැන් වෛර නැත්තේක් වෙම්වා තරහ නැත්තේක් වෙම්වා කියනකට වඩා මම වෛර නොකරමි මම තරහ නොගනිමි අන්න ඒ මට්ටමට එනකොට ඒ ඒ මනෝභාවයන් ගැන අපි ওই විදිහට ওই අදිෂ්ඨාන පූර්වක හිතනකොට ඒක ලොකු ශක්තියක් වෙනවා කියන බව අපිට හොඳට දැනෙනවා ඔව් ඒ ඒක තමයි දැන් ඒක තමයි මට තිබිච්ච ප්‍රශ්නෙත් ඒ මේ ඒ අදිෂ්ඨාන පූර්වක තමන් වෙනුවෙන් කරන දේවල් බොහෝ දේවල් අදිෂ්ඨාන පූර්වකව කරන්න පුළුවන් වුණාට බාහිර පාර්ශකය වෙනුවෙන් දැන් අපිට කියන්න වෙන්නේ අන් අයත් සුවපත් වේවා දුක් වේවා ඒවා කියලා ප්‍රාර්ථනා ස්වරූපයෙන්ම මේක කියන්න වෙන්නේ කියන්න වෙන්නේ. ඔව්. එතන අදිෂ්ඨාන ස්වරූපයකින් එතන අදිෂ්ඨායකින් තමන් තමන්ට අදිෂ්ඨානය මෙහෙවන්න පුළුවන් Tamanගේ මනස හැසිරවීම සම්බන්ධව. ඊළඟට බාහිර ලෝකයේ සම්බන්ධවත් අපට අදිෂ්ඨානය මෙහෙවන්න පුළුවන්. ඒකට අදාළ චිත්ත ශක්තිය හසුරවන්න පුළුවන්. දැන් අපි සත්‍යක්‍රියාවකදී අපි දැන් ඊළඟ සතියේදී කතා කරනවා ආශිර්වාදය සහ සත්‍යක්‍රියාව. සත්‍යක්‍රියාවක් කියන්නේ Tamanගේ මනසේ තියෙන යම්කිසි ගුණයක් යම් ප්‍රතිපදාවක් තමන් අත්දකපු දෙයක් අවංකව සත්‍යවාදීව නැවත නැවත සිහි කරලා මේ ගුණය මා සතුව පවතිනවා මේ සත්‍ය මා සතුව පවතිනවා ඒ සත්‍ය බලයෙන් මෙය මෙසේ විය යුතුයි කියලා අර මනසේ ගොඩනැගෙන ශක්තිය මෙහෙවනවා අදාළ කාර්යයට එතකොට එහෙම මෙහෙවන්න පුළුවන් නම් බාහිර දේත් හසුරවන්න පුළුවන් අදිෂ්ඨානය එතකොට බාහිර දේ හසුරවන්න තරම් අපේ මනස පුහුණු කරලා නැතිනම් අපට හසුරවන්න පුළුවන් වෙන්නේ මානසික කාරණා පමණයි එතකොට කායිකවත් අපිට හසුරවන්නට ඊට වඩා බලයක් අපි ගොඩනගා ගන්න. ඉතින් ඇත්තට මානසික කාරණාත් අපිට හසුරවන්න පහසු නෑ. මනස පුහුණු කරලා නැත්තම්. නමුත් අපිට අර මම තරහ නොගනිමි කියලා හිතුවෙන් පස්සේ තරහ නොගන්නට යම්කිසි උත්සාහයක් හරිගත්ත හැකිනේ. ඒක අපිට දැනෙනවනේ. දැන් අර මගේ කය නිරෝගී විය යුතුයි කියලා මං හිතුවට එහෙම නිරෝගී වෙන බවක් දැනෙන්නේ නැහැ. හැබැයි හරියට අදිෂ්ඨානය පුහුණු කළොත් දැන් බුදුරජාණන් වහන්සේ අර ලෝහිත පක්ඛන්දිකා රෝගය මතුණාට පස්සේ ලේ අතිසාරය මතුණාට පස්සේ උන්වහන්සේ අදිෂ්ඨාන බලයෙන් යටපත් කරනවා. ඒ කියන්නේ චිත්ත අදිෂ්ඨානයෙන් මේ රූප කලාප හසුරවන්න පුළුවන්. ඒ මනස සකසගත්තු දියුණු කරගත්තු කෙනෙකුට. එතකොට ඒ නිසා තමයි උන්වහන්සේ දේශනා කරන්නේ සතර ඉද්ධිපාද වැඩූ කෙනෙකුට ඕනනම් කල්පයක් පවතින්නට පුළුවන්. ඒ කියන්නේ මේක නඩත්තු කරගන්නට පුළුවන් මේ චිත්ත බලය. අන්න ඒ වගේ අපේ කය සම්බන්ධවත් බාහිර ලෝකය සම්බන්ධවත් අපට අදිෂ්ඨානය පාවිච්චි කරන්න පුළුවන්. ඒ මට්ටමට වැඩිලා තිබුණොත්. එතෙක් අපට කරන්නට වෙන්නේ ප්‍රාර්ථනාවක් තමයි. හැබැයි එතනදී තව යමක් කියන්නට ඕන. මෙත් වැඩීම කියලා කියන්නේ අදිෂ්ඨානයක්වත් ප්‍රාර්ථනාවක්වත් නෙමෙයි. මෙත් වැඩීම හැබැයි මෙත් වැඩීමට යනකොට දැන් අපිට මූලික අවස්ථාවේ තමයි ওই වචන ටික හසුරවනකොට ඒක ප්‍රාර්ථනාවක ස්වરૂපයෙන් අපිට කියන්නට වෙන්නේ. අපි හැබැයි මෛත්‍රී මනෝභාවය ඇති කරගන්නකොට එතන ප්‍රාර්ථනාවකුත් නෙමෙයි අදිෂ්ඨානයකුත් නෙමෙයි Taman එහි පිහිටනවා. ඒ ගුණය මත පිහිටනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් තමන් කෑම ටිකක් කෑවට පස්සේ තමන්ගේ කුසගිනි නිවෙනවනේ. ඒතකොට තමන්ට යම්කිසි සුවයක් පහසුවක් දැනෙනවනේ. ඒක 아무තු ප්‍රාර්ථනාවක්වත් අදිෂ්ඨානයක්වත් නෙමෙයිනේ. ඒ අර ගොඩනගපු සාධකේ ප්‍රතිඵලය. ඒතකොට අන්නේ සුවය දැනෙනකොට අපිට ඒ ඒ සෞම්‍ය එහෙම නැත්තම් නිකන් සුවපහසු මානසික තත්ත්වයක් ඇති වෙනවා. අපිට එතකොට නිකන් අර කුසගින්නේ ඉන්නකොට ඇති වෙන නුරුස්සන ගතිය, වෙහෙස කර ගතිය, පීඩාකාරී ගතිය ඒක නැහැ එතකොට. එතකොට අන්නේ අපේ ඒ ඒ ඇතිවෙච්ච අර රූප කලාප ටික යහපත් වෙනකොට ඒකත් එක්කලා ඇතිවෙච්ච ප්‍රසන්න මානසික తত্ত্বය එතකොට බාහිර අවකාශයටත් විහිදී යනවා. එතකොට අනිත් අය ගැන අපිට බොහොම සෞම්‍ය විදිහට හිතන්න පුළුවන්. අර බඩගින්නේ ඉන්නකොට එහෙම නෙවෙයි කවුරු හරි ඇවිල්ලා වැඩක් කිව්වොත් අපිට තරහා එනවා. අර හොඳට කුස පිරීලා හොඳට සුවපත්ව ඉන්නකොට එහෙම තරහ එන්නේ නැහැ. ඒතර අනිත් කෙනා පිළිබඳවත් ඒ එයාගේ අවශ්‍යතාවය අපිට ඉටු කරලා දෙන්න පුළුවන්. එතකොට දැන් අර අපේ ගත සිත සුව පහසු වෙනකොට ඒ සුව පහසුව අපිට බාහිර ලෝකයට යම් ප්‍රමාණයකට සක්‍රිය කරන්න පුළුවන්. අන්න වගේ දෙයක් තමයි මෙත්තාව තුළ ඇති වෙන්නේ. තමන්ගේ මනසේ ද්වේෂය, වෛරය දුරු කරලා තමන් හැබැයි සෞම්‍ය මුදුමලොක් මනෝභාවය තුළ පිහිටනවා. ඒක හරියට සිසිල් ගුණයක් වගේ. ඒ ගුණය, ඒ චෛතසික ධර්ම ටිකේ මනෝභාවය අපේ මනසේ අවදි කරගන්න. අවදි කරගත්තට පස්සේ අපි යම් යම් පැත්තකට අවධානය යොමු කරනවාද ඒ ඒ දිශාවට ඒ පැත්තට ඒ ඒ සමස්තයට අර මනෝභාවය විහිදුවන්නට පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ඕකේ අනිත් පැත්ත අපි ගත්තාම ඒක පැහැදිලි වෙනවා. දැන් කෝපය මතුනහම අපි කෝපය පතුරවනවා කියලා එකක් කරන්නේ නැහැ. කෝපේ පතුරවනවා කියන එකක් කළේ නැති වුණාට හැමතිස්සෙම අපෙන් කෝපේ පැතිරෙනවා. දැන් Taman කාර්යාලයේ යම් කිසි කාරණයකට ගැටිලා ගෙදරාවෙන් පස්සේ බිරිඳ තේ කරන් එනකොට බිරිඳ කෙරෙහිත් අර කෝපේ යම් ප්‍රමාණයකට පැතිරෙනවා. බලලා ඇවිල්ලා කකුලේ පැටලෙනකොට ඌත් පයින් පාරක් කාගෙන යන්නේ ඌ කෙරෙහිත් කෝපය පැතිරෙනවා. මේ විදිහට දැන් අපේ මනසනේ දැන් මේ අවුල් වෙලා තියෙන අපේ මනසනේ දැන් මේ රෝගී වෙලා තියෙන. එතකොට මේ මනසින්නේ අපි අරමුණු ගන්න. එතකොට කවුරු ගැන හිතුවා වුණත් විකෘති වෙලා තියෙන මනස නම් ඒ මනසින් අරමුණු කරන ඔක්කොටම අර විකෘතිය යම් ප්‍රමාණයකට බෙදී යනවා. අන්න ඒ වගේම තමයි අපේ මනස ප්‍රකෘතිමත් කරන්න පුළුවන් නම් සුවපත් කරන්න පුළුවන් නම් මෘදු මොලොක් කරන්න පුළුවන් නම් අර කෝපය වගේ මෙත්තා මනෝභාවය දැන් කෝපේදී අපි නුඹේ කකුල කැඩේවා නුඹේ බෙල්ල කැඩේවා කී කී ප්‍රාර්ථනා කරන්නේ නැහැ එතකොට නුඹේ බෙල්ල කඩනවා කියලා අදිෂ්ඨාන කරන්නෙත් නැහැනේ මොකක්වත් නැහැ අර තමන් අකමැති පුද්ගලයා සිහි වෙනකොටම ඇතුලෙන් ගින්දරක් වගේ මතුවලා එනවා ඒකට වචන මොකුත් ඕන නැහැ ඒක තමයි මනෝභාවය කියන්නේ. අන්න ඒ වගේ මෙත්තාව හරියට පුහුණු කරනකොට අපි හොයාගන්නට ඕන ඒ ප්‍රාර්ථනාවෙන් අදිෂ්ඨානෙන් ඔබට ගිහිල්ලා අපිට ප්‍රාර්ථනා අදිෂ්ඨාන මේ ඔක්කොම ඕන වෙන්නේ අර මේ මූලික අවස්ථාවේදී. එතකොට අපි ගැඹුරට ගියාට පස්සේ අපට මේ මනෝභාවය හරියට හඳුනාගෙන අවදි කරන්නට අපි පුහුණු වෙන්නට ඕනේ. ඉතින් ඒක අවදි කරන්නට නම් ඒ බඳු සෞම්‍ය මෘදුමලොක් මනෝභාවයන් ජීවිතේ කවදා හරි අපේ මනස ස්පර්ශ වෙච්ච අවස්ථා තේරුම් ගනිමින් ඒවා අවදි කරන්නට උදාහරණයක් ඇටියට ගත්තොත් ඔබතුමා සමහරට දැකලා ඇති ඔය ඉස්සර පන්සල් වල අපේ පන්සලෙත් තිබුණා අර මේ තායි බුද්ධ රූප වගේ මේ බුදු පිළිම වල හිස් කොටස විතරයි නිකන් කැඩිච්ච කැඩිච්ච කැඩිච්ච කැඩිච්ච රූප වගේ එක ඡායා රූපයක එකට තියෙනවා ලොකු පොඩි ඒවා. එතකොට ඕක රාමු කරලා බිත්තිය ගහලා තියෙනවා. දැන් ඕක දිහා බලාගෙන ඉන්න කියලා කියනවා. දැන් තියන්නේ ඔක්කොම කැඩිච්ච බුද්ධ රූප ටිකක්. හැබැයි ඒක දිහා බලාගෙන ඉන්නකොට අර ටික මැද්දෙන් හොඳ පිරිපුන් ප්‍රසන්න බුද්ධ රූපයක් මතුවලා එනවා. දැන් අපිට කියනවා ඕක මෙහෙම බලන්න, අර එහෙම බලන්න, ඇහැ හීන් කරලා බලන්න, ඔළුව නමලා බලන්න, මේ පැත්තේ ඉඳලා බලන්න. කොහොම බැලුවත් අපිට මුලින් පේන්නේ. කොහොම බලබලා ඉන්නකොට ඉන්නකොට අපිට එක පාරටම යන්තම් අර ඡායාව මතුවෙනවා. මතුවෙනකොටම හරි කියලා හිතනකොටම මනස වික්ෂිප්ත වෙනවා. එතකොට ඒක නැතු යනවා. දැන් මේ මොකද්ද වෙන්නේ? අර අර ඡායාව මතුවෙන්න අපේ ඇහැ සහ සිත ඉංග්‍රීසි වචනයකට කියනවා ફોકસ කරන්න ඕන හරියට. ඉලක්කගත කරන්න ඕන. එතකොට ඇහැ සහ සිත මේ ඡායාව මතුවෙන්න ඉලක්කගත යුතු ඉලක්ක ගත කළ යුතු ක්‍රමය අපිට මුලදී තේරෙන්නේ නැහැ. කොහොමද ඒක කරන්න ඕනේ? අපි දැන් ඔහොම ඔහොම එක එක විදිහට උත්සාහ කරනවා. උත්සාහ කරනකොට කරනකොට යම් අවස්ථාවක යන්තම් දැනිලා නැතු වෙනවා. ඊට පස්සේ අපි ආයේ ආයේ ඒ ගුණය මතු කරන්න උත්සාහ කරනවා. ඒ ඒ తত্ত্বය මනසේ ගොඩනගන්න උත්සාහ කරනවා. මෙහෙම කාලයක් පුහුණු වෙනකොට අපිට නිකන් දඟලන්න දෙයක් නැහැ. අතනින් යනකොටම අර ඡායාව මාතු කරලා බලන්නට පුළුවන්. දැන් මේ මට්ටමට අපිට ඒ ඇහැ සහ සිත අරකට පුහුණු කරන්න පුළුවන්. ફોકસ කරන්න පුළුවන්, ටියුන් කරන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි අපේ මනසේ යහපත් ගුණාංග වලට දැන් අකුසල ගුණාංග වලට ફોકસ කරන්න ටියුන් කරන්න අපිට ප්‍රශ්නයක් නැහැ. ද්වේෂය කියන එක අපිට ඒක සැනකින් ගන්නට පුළුවන්. රාගය කියන එක ඒක සැනකින් ගන්නට පුළුවන්. ඒකට ලොකු වෙහෙසක් නැහැ. ඒ තරමටම අපි සසරේ පුහුණු කරලා තියෙනවා. හැබැයි මෙත්තාව, කරුණාව, සද්ධාව, ප්‍රඥාව මේවා හරියට ફોકસ කරන්න අර අර කැඩිච්ච බුද්ධ රූප ටික අතරේ හොඳ බුද්ධ රූපේ මතු කරගන්න කොහොමද මනස සහ ඇහැ හසුරවන්න ඕන කියලා දන්නේ නැතුව වගේ දැන් අපිට මේක තේරෙන්නේ තේරෙන්නේ නැති නිසා අපි නැවත නැවත ඒ වගේ යන්තම් ඡායා මාත්‍රයන් අපේ මනසට දැනිච්ච අවස්ථා හරි සිහි කර කර ඒ తত্ত্বය මනසේ ගොඩනගන්න උත්සාහ කරනවා ඒවට සහාය වශයෙන් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මාතායත්තා නියම් පුත්තා. එකම දරුවෙක් ඉන්න අම්මගේ මනසේ දරුවා කෙරෙහි ඇති වෙන හැඟීම මොන වගේ වෙන්න පුළුවන්. එතකොට දරුවා දකින ගානේ සුවපත් වේවා සුවපත් වේවා කියලා හිතන්නේ නැහැ. සුවපත් විය යුතුයි කියලා අදිෂ්ඨාන කරන්නේත් නැහැ. ඒ දරුවා කියන සංඥාව එනකොටම මනස මවගේ මනසේ යම්කිසි මෘදු ගුණයක් මතුවෙනවා. අන්නේ ගුණය අවදි කරගත්තොත් ඒක සියලු සත්‍යයන් කෙරෙහි පතුරවන්නට පුළුවන් අන්න වගේ තමයි අර මෙත්සිත අපි හඳුනාගෙන පැතිරවිය යුත්තේ. ඉතින් මුලදී මුලදී අපිට මෙත්සිත කියන එක වචන මත වාක්‍ය මත තමයි යැපෙන්න වෙන්නේ මොකද මේ මනෝභාවය අපි හරියට ස්පර්ශ කරලා නැති නිසා. ඉතින් මේ මුල් අවස්ථාවේදී තමයි අපිට ඒක ප්‍රාර්ථනාවක් හැටියට හෝ අදිෂ්ඨානයක් හැටියට අපිට කරන්න වෙන්නේ මොකද වචන මත යැපෙන නිසා. කාලයක් යද්දී අපි උත්සාහ කරන්නට ඕන ඒ කියන්නේ කාලයක් යද්දී කියන්නේ දැන් අපි උත්සාහ කරන්න ඕන මොකද දැන් අපිට ඒක වටහා ගන්න පුළුවන් මට්ටමක අපි ඉන්න නිසා එතකොට එහෙම උත්සාහ කරනකොට කරනකොට තමයි අර මනෝභාවය හඳුනාගෙන අපිට එතනට අවතීර්ණ වෙන්න පුළුවන්. මේ මනෝභාවය මනස තුල ගොඩනගා ගත්තාම යම් යම් කරුණකට අවධානය යොමු කරනවාදී අවධානය යොමු කරන යොමු කරන හැම කරුණක් කෙරෙහිම අර සෞම්‍ය ගුණය විහිදී යනවා. ඒක අන් අයට දැනෙනවා. ඒක දැනෙනවා කියලා කියන්නේ මෙයා මට මෙත් වඩනවා කියලා නෙමෙයි. ඒ අයටත් මොකද්ද ප්‍රියශීලී ගතියක් අපි කෙරෙහි දැනෙන්න ගන්නවා. අපටත් අනිත් අය කෙරෙහි එක්තරා මෘදු මොලොක් ගතියක් ප්‍රියශීලී ගතියක් දැනෙන්න ගන්නවා. එතන තියෙන තෘෂ්ණාව නෙමෙයි අර යහපත කැමති වෙන ගතිය. එතකොට යහපත කැමති වෙන ගතිය කියන්නේ අනුන්ගේ යහපත වෙනුවෙන් උනන්දු වෙන ගතියක්. යහපතක් වේවා කියලා හිතනවත් නෙමෙයි යහපතක් වුණොත් හොඳයි කියලා ප්‍රාර්ථනා කරනවත් නෙමෙයි යහපත කැමති වෙනවා යහපත වෙනුවෙන් කල හැකි දේ කරන්නට ඕනම මොහොතක ඉදිරිපත් වෙනවා අන්නේ ගතිය දැන් අර අම්මා තුල දරුවා කෙරෙහි තියෙන එහෙම ගතිය සුවපත් වේවා කියලා හිත හිතා ඉන්නෙත් නෑ සුවපත් වේවා කියලා බලාපොරොත්තු වෙනවත් නෙමෙයි ඒ දරුවගේ සුවය වෙනුවෙන් ඕන වෙලාවක කැප වෙන්න පුළුවන් සූදානම් එක්තරා ගතියක් ඒ මවගේ මනසේ තියෙනවා. අන්න ඒ වගේ ඒ ගුණය අපි හොය හොයා දීර්ඝ කාලයක් අධ්‍යයනය කරමින් අවදි කරගන්නට වෑයම් කරන්න.